සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 38 වන සතියේ අනිත්‍යානුපස්සනාව ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේත් සුවිශේෂී දේශනාවක් පවත්වන්නට සූදානම්. සුපුරුදු ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු පෝජනීය උඩුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. එසේනම්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 නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අනිච්චානුපස්සනං භාවෙන්තු නිච්ච සංඥං පජහති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ හිත සකස් කරගත්තේ නැත්නම් ලෝකේ නිවැරදි විදිහට ලෝකයේ ඇත්ත తত্ত্বය නිවැරදි විදිහට අපේ මනසට ගෝචර වෙන විදිහට අපේ හිත හදාගත්තේ නැත්නම් අපි ලොකු ගැටලු වලටපත් වෙනවා විශාල පීඩාවන් වලටපත් වෙනවා ඊ දවසෙත් අපි සාකච්ඡා කරේ මේ හැම දිනාටම අනිච්චානුපස්සනාව පිළිබඳව තියෙන ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව අද දවසෙත් අපි අනිච්චානුපස්සනාව පිළිබඳව තවත් මානයක් තවත් කොටසක් අපේ ජීවිතවලට එකතු කරගත හැකි ආකාරයට මොකද බොහෝ ප්‍රශ්න පිළිබඳව අපිට විසඳාගත යුතු තියෙන හැමදෙනාටම තියෙන ගැටලු විසඳාගත යුතු තියෙනවා ඒ ඒ නිසාවෙන් අපි අද දවසේ තනිචානුපස්සනාව පිළිබඳව විශේෂ දේශනාවක් සිදු කරනවා අපි දන්නවා අපේ දෘෂ්ටි විපල්ලාස සිද්ධ වෙනවා දැක්ම පිළිබඳව වැරදි තත්වයන් අපේ දැක්මේ වැරදි තත්වයන්පත් වෙනවා. මේකට හේතු වෙන්නේ අපේ සිතේ සිතෙන චින්තනයේ තියෙන වැරදි තත්වයන්. චින්තනයක් වැරදි චින්තනයක් ඇති වෙන්න හේතු වෙන්නේ වැරදි සංඥා. බලන්න මේ අපි සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙන දේ මම කියන්නේ. කෙනෙක්ගේ කෙනෙක් හොඳ ආකාරයට හොඳින් කටයුතු කරනවා දකිනවා. හරි මේක වෙන විදිහ මම කියන්නේ හොඳින් කටයුතු කරනවා දකිනවා හොඳින් කටයුතු කරන කීප වාරයක් දකිනවා අපි ඒත් එක්ක අපිට චින්තනයක් ඇති වෙනවා නැත්නම් විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා මෙයා හොඳයි වගේ කියලා නේද බොහෝ පියවර කීපයක් එක්ක සිද්ධ වෙන දේවල් මම මේ කෙටියෙන් පියවර තුනකින් කියන්නේ නිකන් දල වශයෙන් අපි හිතන්නේ අපිට සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා මෙයා හොඳයි වගේ කියලා ඊට පස්සේ අපි තීරණයකට එනවා කවුරු කොහොම කිව්වත් මෙයා හොඳ කෙනෙක් කියලා අර මැද කාලේදී යාගේ නරක කවුරු හරි කිව්වොත් එම අපිට නරකයි කියලා සිතුවිලිත් එනවා. නේද? ඒ කියන්නේ චින්තනය හොඳයි කියලා චින්තනය තියෙන කාලෙදී. හැබැයි මුලදීම එයා ඔයා හොඳ වැඩ කරන එක සැරයක් දෙසරයක් අපි දකිනකොට ඒ සංඥා ඇති වෙනකොට මෙයා හොඳයි කියලා නරක වැඩක් කරනවා දැක්කොත් හරි නරකයි කියලා කවුරු හරි කිව්වොත් හරි නරකයි කියලා ස්ථිර වශයෙන්ම අදහස් වෙනවා. එයා නරකයි කියලා. අර මැද කාලේදී ඒ කියන්නේ සිත ඒ පිළිබඳ තීරණ ගන්න කාලෙදී තීරණ ගනිමින් ඉන්න කාලෙදී අර නරකයි කිව්වට යම් අදහසක් යම් හිතලා බලලා තමයි නරකයි කියන අදහස එන්නේ. හැබැයි පසු එයා ඊටාම හොඳ කෙනෙක් කියලා තීරණයක් ගත්තට පස්සේ ඒ කියන්නේ එයාගෙන එයා හොඳ කෙනෙක් කියලා අපිට දැක්මක් ආවට පස්සේ එයා මොන නරක වැඩේ කරත් බොහෝ බොහෝ වෙලාවට අපි කියන්නේ නෑ නෑ ඉතින් ඒක එහෙම කරාට මෙතන හොඳක් තියෙනවා මෙතන හොඳක් තියෙනවා කියලා. මෙන්න මේ වගේ අපි වැරදි දෘෂ්ටීන් වලට යනවා. අපේ හිත හැම වෙලේම ඉල්ලන්නේ නිත්‍ය වශයෙන් මේ දේවල් තියෙන්න ඕනේ තියෙන්න ඕනේ කියලා නිත්‍ය වශයෙන් හැමදේම නිත්‍යයි කියන දෘෂ්ටි අපි ළඟ තියෙනවා. ඒකට කියනවා දෘෂ්ටි විපල්ලාසය කියලා. එතකොට මේ දෘෂ්ටි විපල්ලාසයට මූලික වශයෙන් හේතු වෙන්නේ මොකද්ද? සංඥා විපල්ලාසයයි. මොකද්ද සංඥා විපල්ලාසය? මෙතනදී මේ අද දවසට අදාළව කතා කරනවා නම් අපි අපේ තියෙන සංඥාවල වැරද්ද මොකද්ද? අනිත්‍යෙහි නිත්‍ය සංඥා ඇතිවීම අනිත්‍යෙහි නිත්‍ය සංඥා ඇතිවීම. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන හැම දෙෙම අනිත්‍ය ස්වභාවය තියෙනවා. හැබැයි අපිට එන සංඥා මොකද්ද? ඒවා නිත්‍යයි කියන සංඥාවල් එනවා. හැම දෙෙම අනිත්‍ය ස්වභාවය තියෙනවා. හැබැයි ඒවා නිත්‍යයි කියන සංඥාව අපිට එනවා. අන්න ඒක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. නිත්‍යයි කියන සංඥාව එනවා කියන එකක් තේරුම් ගන්න වෙලාවකට අමාරුයි. හරි. මගේ සිත ලෑස්තිද මගේ ළඟ තියෙන දේවල් වෙනස් වෙනවා කියලා අපි කියනවා. වෙනස් වෙනව නැති වෙනවා කියලා අපිට ඕනෙලා කියන්න පුළුවන්. නමුත් ඒවා දකින්නකොට ඒවා අහනකොට ඒවා ඒවා විඳිනකොට මේවා වෙනස් වෙන දේවල් කියන හැඟීමක් සංඥාවක් හඳුනා ගැනීමක් තියෙනවද ලේසියකට? නේද? හැබැයි මේවා නිත්‍ය වශයෙන් තියෙනවා කියන හඳුනා ගැනීම තියෙනවා. ඒක ප්‍රශ්න තියෙන්නේ. අනිත්‍යයි කියන හඳුනා ගැනීම නැතුණාට කමක් නැහැ. නිත්‍යයි කියලා නැත්තම්. මධ්‍යස්ථ එකක්වත් තියෙනවද නේද? නෑ මේවා නිත්‍යයි. මේවා නිත්‍යයි. ඇයි? ඇයි කරුණාවන්ත කෙනෙක් මං කාරණා කීපයක්ම කියන්නම්. අපි මේක ප්‍රායෝගික පැත්තක් කතා කරන්න ඕන හින්දා. ඇයි කරුණාවන්ත කෙනෙක් පොඩි නරක වචනයක් වහම උත්තර දෙන්නේ ඇයි නරක කෙනෙක් කරුණාවන්තව කතා කරපුවාම අනේ එයා හොඳ වෙලා දැන් කියලා හිතෙන්නේ නැත්තේ ඇයි? ඔක කපටිකම කියලා හිතෙන්නේ ඇයි? ඇයි එහෙම සංඥා එන්නේ? කරුණාවන්ත කෙනෙක් නරක වචනයක් කියනකොට අපිට රිදෙනවා නම් රිදෙන්නේ අපි එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එයා ඊයේත් කරුණාවන්තයි, පෙරේදත් කරුණාවන්තයි, අද උදේත් කරුණාවන්තයි. මේ දැනුත් එයා කරුණාවන්ත විය යුතුමයි කියන අදහස. ඒ කියන්නේ ඒක නිත්‍ය වශයෙන් තියෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් කැමැත්තක් මගේ ළඟ තිබිලා තියෙනවා. ඒක නිසා වෙනුයි මට අර අපහසුකම් ඇති වෙන්නේ. ඇයි හොරකම් කරපු කෙනෙකුට අපි හොරා කියන හොරා කියන සිතුවිල්ල ලේබල් එක අපි අලවලා තියෙන පැලස්තරේ කලවන්න ලෑස්තිද? නෑ. ඒ කියන්නේ නම් හොරු නිත්‍යයි. සල්ලාලය නිත්‍යයි. ඒක අපිට තියෙන එහෙම හැඟීම. අපි ලේසියකට මේ සමාජයේ ඉන්නකොට එහෙම එක එක්කෙනාට ගහපු කලස්තර අපේ හිතෙන් ගලවන්නේ අපිට එහෙම සිතුවිලි එන්නේ නැහැ. ඇයි නරක කෙනෙකුට හොඳ වෙන්න බැයිද? නරක සිතුවිලි හොඳ සිතුවිලි බවට පත් වෙන්නේ නැද්ද කවදාකවත්? පත් වෙනවා. නමුත් අපි ඒගෙන විමසිල්ලක්වත් නැහැ. නේද? එතකොට එහෙම ඉන්න හින්දා අපි මේ ලෝකේ බෙදාගෙන එක එක විදිහට බෙදාගෙන මේ අය හොඳ අය, මේ අය නරක අය, මේ අය කවදාකවත් හොඳ වෙන්නේ නැති අය, අප්පු මෙයා ගැන නම් කියලා වැඩක් නැහැ, මම දන්නේ නැද්ද එයා ගැන කියලා. එහෙම ඒවා කිව්වට කමක් නැහැ. එහෙම අනුව සමාජයේ මැන්නට කමක් නැහැ. හැබැයි අපිට මේ සිතුවිලි එන්න මෙයා වෙනස් වෙන්න පුළුවන් කියලා අනුම ගන්න. නේද? ඇත්ත මිනිස්සු එහෙම එකපාරටම නරක ඒක ඔකේ තේරුම අප්පු හාමුදුරුවෝ කියන විදිහට ජීවත් වෙන්න බැරි වෙන ඉතින් නරක මිනිසුන්ට අපි හැම වෙලේම හොරු ආවම ගෙවල් දොරවල් ඇරලා තියන්න වෙයි එහෙනම් ඒ හොරු හොරු අනිත්‍යයි ඒ කට්ටිය අනිත්‍ය වෙලා තියෙන්නේ දැන් වරුණේ නෑ නෑ භාවිතය අනුව එහෙම වෙන්න පුළුවන්. නමුත් එහෙම නොවෙන්න පුළුවන් කියලත් අදහසක් අපිට තියෙනවා. හොරා හැමදාම හොරා නොවෙන්නත් පුළුවන් කියන අදහසක් අපිට තියෙන්න ඕනේ. එතකොට ඒ ඒන්න ඒවා නැති හින්දා මගේ ගෙදර ඉන්න අය නැත්නම් මාව අද හැන්දෑ වෙනකොට ඉවර වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ වුණාට මොකක්ද තියෙන හැඟීම? නෑ ඉවර වෙන්නේ නෑ. ඉවර වෙන්නේ නැහැ කියන හැඟීමයි තියෙන්නේ. ඒකින්ද අපි ලොකු ගැටලුකාරී තත්ත්වයන් වල ඉන්නවා. මේ තියෙන මේ තියෙන තත්ත්වයෙන්ද ඒකින්ද මේක නිවැරදි කරගත ගැනීම අපේ පැත්තෙන් සිද්ධ කරගන්න ඕනේ කොහොම හරි සිද්ධ කරගන්න ඕනේ මේක නිවැරදි කර ගැනීම. ඉතින් ඒ සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට අපි අපේ සිත සකස් කරගන්න ඕනේ. ඒකට තමයි අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරේ විසුද්ධීන් ටික සම්පාදනය කර අපි කතා වුණා පච්චේ පරිග්‍රහ ඥානය දක්වාම වර්ධනය කර ගන්නකොට අනිත්‍ය ලක්ෂණය මතුවෙනවා කියලා. එතකොට උද්‍යව්‍ය ඥානය ඥානයේදී ඇතිවීම නැතිවීම දක්වා එනකොට අනිත්‍ය ලක්ෂණය මතුවෙනවා කියලා ඊයේ පෙරේදා තියෙන අපි බදාදා බදාදා අගහරවල සඳ දිනවල බොහෝ වශයෙන් මේ දින දෙකේම කතා කරා මේවා මේ කාරණා පිළිබඳව එහෙම වෙන එහෙම වෙන බව කතා කරා. ඉතින් අද දවසේ අපි මේ தත්වයන් වර්ධනය කරගන්න හිතන්න ඕන ආකාර කීපයක් ගැන පටන් ගන්න ඕන ආකාර කීපයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම වෙලේම හැම දෙයක් පිළිබඳවම නිබඳව අවධානයෙන් ඉන්න ඕනේ ඇතිවීම වෙනස් වීම නැතිවීම පිළිබඳව හැම වෙලම මූලික වශයෙන් පටන් ගන්න කෙනෙක් හැම නිමේෂයකම හැම තැනකම තියෙන දේවල් Tamanට අරමුණු එනකොට අරමුණු එනකොට අරමුණු එනකොට ඒ එන හැම අරමුණේම උත්සාහ කරන්න ඕනේ හැම එකක්ම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා පවතිනවා කියන සිංහල වචනය ගැනීම උත්පාද තිතිබංග කියන එක වෙනුවට පවතිනවා කියන සිංහල වචනය ගැනීමේ බාධාවන් තියෙනවා. ඒ බාධාවන් තියෙන පවතිනවා කියනකොට අපිට එන සංඥාව තමයි මේක නිත්‍යව තියෙනවා කියලා. ඒ හින්දා මේ මේ වචනේ වෙනුවට අපි භාවිතා කළ යුතු තියෙනවා වෙනස් වෙනවා. මොකද තිති කියන කේ තේරුම එක් ස්වභාවයක තිබිලා තවත් ස්වභාවයකට පෙරලීමට ගත වෙන කාලයයි උත්පාද තිතිබංග කියන්නේ. එහෙමනම් එතන ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන අපි කතා කරලා තියෙනවා අනිත්‍ය සංඥාව ගැන. නමුත් ඒක නිබඳව, নিরතුරුව ඒ පිළිබඳව තමන්ගේ හිතෙන් නැగిලා එන විදිහට මේක සකස් කරන්න ඕනේ. මේක තමන්ගේ හිතේ සකස් කරන්න ඕනේ. ඒවා දිගින් දිගට දිගින් දිගට භාවිතා කරොත් මේක තියෙනවා භාවයන්තු කියලා වචනයක් අනිච්චානුපස්සනම් භාවයන්තු ඒක නැවත නැවත වැඩිම නැවත නැවත වැඩි වීම. ඉතින් මේක පටන් ගන්න කොහොමද අපි මූල මම හිතුවේ ඒකයි. දැන් බොහෝ ගැඹුරු කාරණා කතා කරා හින්දා අපි මේක පොඩ්ඩක් සරලව දැන් ආයතරම් මුලින් පටන්ගෙන යන්න දැන් ආසාවක් ඇති වෙන්න ඇති කෙනෙකුට ඊයේ පෙරේද අපි කතා කරද්දී භාවනාවකින් මෙතෙන්ට යන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. ඒකින් දා මේක ආරම්භ කිරීම කෙටියෙන් මතක් කරනවා නම් ලෝකයේ සියලු දේ මේ කියන අවසාන හැඟීම අවසාන හැඟීම උපදවාගත යුතුව තියෙන්නේ ලෝකයේ තියෙන සියලු දේකම පංච උපාදානස්කන්ධය නේද ඒ ලෝකයේ සියල්ල සබ්බන් ඔක්කොම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන හැඟීමේ අපිට ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම චේතය ඉස්ලාම් මේක භාවනාවකින් ආරම්භ කරනවා. ඒක තැනකින් එන මොකද කරන්නේ? සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. සියලු දේ සියල්ල කියනකොට මොනවද? ඔක්කොම ටික කියලා. හරිද? ඔක්කොම එක පොදියකට ඔක්කොම ටික ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මම සිතුවිල්ලක් අරගන්න උත්සාහ කරනවා. එහෙම එක ඉඳ බලනවා සමස්තයක් වශයෙන් මේ ලෝකේ වැඩක් නැහැ. ඔක්කොම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. එහෙම ඉන්නකොට මගේ හිත විසිරෙනවා. හරිද? විසිරලා කොහේ හරි කැරකෙන්න පටන් ගන්නවා. කොහේ හරි තැනක ගිහිල්ලා වෙන මොන හරි කල්පනා කර කර ඉන්නවා කියන්නේ. දැන් මේ අනිත්‍ය භාවනාව කරන්නේ ඉඳගත්තේ නේද? ඊට පස්සේ එකපාරට මතක් වෙනවා මම මේ ඉඳගත්තේ අනිත්‍ය භාවනාව කරන්න කියලා. එතකොට මොකද කරන්න ඕන? ආය අර මොනට එනවා අරක ඕක කාමත කරන්න මතක් කරන්න කියලා ආය මොකද කරන්නේ නැති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන නැති වෙනවා කියන වචන තුනට එනවා. හරි. ඒකත් එක්ක මොකද වෙන්නේ? ආයෙ ඉන්නකොට ආයසරයක් හිත කොහරි විසිරෙනවා. ආය ආය මෙහාට ගන්නවා. ආය හිත විසිරෙනවා. ආය ගන්න. ඕකනේ භාවනා කරන තුඟක් කියලා අපි කරන්නේ. නේද? මොකක් කියලා නෑ හැම වෙලෙම කරන්නේ එකයි. එහෙම. දැන් එහෙම කර කර හිටිය කෙනාට පොඩි වැඩක් කරන්න පුළුවන්. ආපහු හෙල්ල බලන කොට මම දැන් එක පැය භාගයක් භාවනා කරා නම් මගේ හිත වැඩියෙන්ම විසිරුනේ කුමකටද කියලා විමසන්න ඕනේ. එතකොට වැඩි වාර ගාණක් විසිරීලා තියෙන්නේ මගේ වැඩියෙන්ම තියෙන උපාදාන වලට. හරිද? ඒක හැමම තමයි. අපිට වැඩි පුර මතක් වෙන්නේ මොනවද? මම එක්ක ගොඩාක් කැමති හෝ ගොඩාක් අකමැති දේවල්. තරහා ගිය අපේ ජීවිතේ අපි ජීවත් වෙනකොට වැඩියෙන්ම තරහා ගිය දේවල් වැඩියෙන්ම ආදරය කරපු දේවල් තමයි මතක් වෙන්නේ. ඇලීම් ගැටීම් ප්‍රබල නම් ඒවා වේගෙන් වේගෙන් වේගෙන් මතක් වෙනවා. එහෙනම් දැන් මොන හරි එහෙම දැන් මතක් එහෙම දෙයකට තමයි මගේ හිත ගිහිලා තියෙන්නේ. දැන් මොකද කරන්න ඕනේ? අන්නේ හිත ගියේ අපි හිතමු දරුවෙකුටයි හිත ගියේ කියලා. අම්මෙක් කියනකොට මේ වැඩේ කරන්නේ. දරුවත් නම් හිත ගියේ මොකද කරන්නේ? දන්නවනේ තින් නේද? ඒ ගැනම ඒ ගැනම හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා පුරුදු වෙලා. හ්ම්. එහෙනම් මොකද කරන්නේ? අන්න ඒ දරුවාව අරගෙන එයාගේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරනවා. හොඳට මෙනෙහි කරනකොට මෙයා මන් දැක්ක දවසේම මෙයා මෙයා මම දැක්ක දවසේ හිටිය විදිහට නෙවෙයි පහුවෙන්ද වෙනකොට ඊළඟ දවසේ ඉන්නකොට නෙවෙයි ඊළඟ දවසේ වෙනකොට දවසින් දවස යාගේ රූපේ වෙනස් වෙච්ච හැටි පොඩි කාලේ තිබ්බ සිතුවිලි නෙවෙයි ඊට පස්සේ ඊට පස්සේ තිබ්බ සිතුවිලි නෙවෙයි ඊට පස්සේ එන්නෙන් එන්නෙන් කර්කස වෙච්ච හැටි ශරීරය රළු වෙච්ච හැටි හරිද ගතිගුණ මේ ඔක්කොම නොවලහා මෙනෙහි කරන්න ඕන නොවලහා කියන්නේ මොකක්ද අපිව මෙනෙහි කරන්න කැමති නැහැ හුඟක් ආ අකුසල් හමුවේ සාධාරණව මෙනෙහි කරන්න කැමැත්ත නැහැ. වෙනස් වෙනවා කියලා හිතන්න කැමති නැහැ. හරි ඒ තමයි ලෝභය හමුවේ කැමති නැහැ. දේශය හමුවෙත් කැමති නැහැ. තරහකාරය වෙනස් වෙනවා කියලා හිතන්න කැමතිද? නෑ නේද? ඒක තමයි. නේද? ඒ දෙකම කැමති නැහැ. දෙකම කැමති නැහැ. එනකොට ඇත්ත වෙනස් වෙනවා කියන එක. එහෙනම් ඇත්ත తත්වය වෙනස් වෙනවා කියන එකයි. එහෙනම් මොකද කරන්නේ? ඒක මෙන්න ඒ ඒ විදිහට ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඒ වැඩියෙන්ම උපාදාන වෙලා තිබ්බ වස්තුව ගැන මෙනෙහි කරනවා. එතකොට දැන් වෙනම අරගෙන ඒ වස්තුව අරගෙන දැන් දරුවෙක් නම් එයාගේ වෙනස් වීම නැතිවීම. මගේ මරණයේදී හෝ එයාගේ මරණයේදී සම්පූර්ණයෙන් නැති වෙනවා. නමුත් දැනට ජීවත් වෙලා ඉදී පොඩි කාලේ හිටිය කෙනා නෙවෙයි දැන් ඉන්නේ මේක තදබල වෙනසකට වාජනය වෙලා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් අන්න ඒ විදිහට මේ වෙනස් වීම ගැන මතක් කරනවා. නැවත නැවත. දැන් ආයෙ සරයක් මේක හොඳට කළා මොකද කරන්නේ? ආයෙ පරණ කමටහනට එනවා. මොකද ආයෙ ඉන්න ඇතිවීම වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඉන්නවා. එහෙම ඉන්නකොට දැන් අන්න අර එනලා හිත ගිය දරුවටම නම් හිත ගියේ දැන් මොකද වෙන්නේ? ඒ දරුවාට දරුවා මෙනෙහි වෙනකොට මට අනිත්‍ය සංඥාව එතන තියෙන්න ඕනේ. ආයතරයන් මට දරුවා මෙනෙහි වෙනවා එතකොටම වෙනස් වෙනවනේ. නැති වෙනවා කියලා මේකට බාධා වෙනවද? මේ ගලින් කලින් අපි හිතේ සියලු දේ ඇති වෙනව වෙනස් වෙලා නැති වෙනවා කියලානේ. ඒකට බාධා වෙනවද දැන්? බාධා වෙන්නේ නැත්තේ අරයා ගැන දැන් අනිත් සංඥාව තියෙන හින්දා. ඇවිල්ලා නැත්තම් ආසරයක් බාධා වෙනවා. හරිද? දැන් පොඩි දෙයක් මම මේ කිව්වේ ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව කියන අරමුණේ ඉන්නවා. හිත විසිරෙනවා. ආය අරමුණට එනවා. ආය විසිරෙනවා. ආය අරමුණට එනවා. ආය විසිරෙනවා. විසිරෙන්න විසිරෙන්න ආය අරමුණට එනවා. ටිකකින් මම බලනවා වැඩියෙන්ම අර වැඩියෙන්ම විසිරුනේ මොනවටද කියලා. වැඩියෙන් විසිරලා තියෙන උපාදානය කියලා මම දන්නවා. හරි වැඩි වාර ගානක් විසිරුන එක අල්ල ගන්නවා. අල්ලගෙන ගන්න ඒක වෙනම මේකේ ඇතිවීම වෙනස් වීම නැතිවීම මෙනෙහි කරනවා. මෙනෙහි කළා මොකද කරන්නේ? අතහැරලා ආයසරයක් අරමුණට එනවා. අපේ අරමුණ තමයි සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන එක. ඒකේ ඉන්නකොට දැන් අර රූපේ ආයසරයක් මතක් වෙනවා. මතක් වෙනකොට ඒ මතක් වෙන විය යුත්තේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන අරමුණෙන්මයි. එතකොට මේකට බාධා වෙන්නේ නැහැ. දැන් වෙන දෙයක බාධාවක් තියෙන්න පුළුවන්. එහෙනම් ඒකටත් ඒ වැඩේම කරනවා. ආය වෙන එක බාධාවක් තියෙන්න පුළුවන්. ඒකටත් ඒ වැඩේම කරනවා. එහෙම කර කර කර කර කර කර මොකද කරන්නේ? මේ අරමුණ ප්‍රබල කරගෙන යන්න ඕනේ ඉස්සරහට. හරිද? එතකොට ඇත්තටම අපිට තිබ්බ දැඩි ලෝභ දේශ අඩු වෙලා ටික ටික ටික ටික ටික ටික මොකද වෙන්නේ? අපිට ඔය කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය දක්වාම චිත්ත ඒකාග්‍රතාවයකින් ඊයේ අපි කතා කරපු තැනක දක්වාම එන්න පුළුවන්. මේ වගේ එකක් අරගෙන මේක මූලකමඨහන කියන්නේ කෙනෙක් මූලකමඨහන විදිහට ගත්තේ මෙන්න මේ කියන ඇතිවීම වෙනස් වීම නැතිවීම කියන මේක මෙල්ල කරගන්න අනිත්‍යම බෑ මට වෙලාවකට. ප්‍රායෝගික වැඩ පිළිවෙලකට අඬ ඕනේ තමයි කියන්නේ අපි තුමුකෝ රාගාදී කෙලෙස් ධර්මයක් ඉස්මතු වෙලා ඇවිල්ලා කරදර කරනවා. එතකොට ඔන්න ඒකත් එක්ක තියෙන ඒකත් එක්ක තියෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න ගියාම ඒක තේරෙන්නේ නැහැ. ඒක ඒක මෙනෙහි කරන්න ඕන වේදනාවේ අනිත්‍යයි. ඒකත් එක්ක ඇති වෙන ඒ සිද්ධිය අරගෙන ඒ සිද්ධියත් එක්ක බලන්න ඕන මේකේ තියෙන මේක මොකක්ද මේ සිද්ධිය? එතකොට මේක මේක සැපයක් වින්ද අවස්ථාවක් නම් ඒ සැපය කියන එක කොහොම එකක්ද? ඒක තිබ්බද? ඒක ඒක ස්ථිරද? ඒක වරක් ඇති කරගත්තොත් නවත්ත ගන්න පුළුවන්ද? එතකොට වැඩියෙන් විඳලා තියෙන මොන වගේ වේදනාවද? ඉතින් ඒ අර වේදනාව පැත්තෙන් ගත්තාම ඒක අනිත්‍ය බව හොඳටම වැටහෙනවා ඒක નિરර්ථක බව හොඳටම වැටහෙනවා එතකොට එහෙම කරගන්න බෑ තාම ශක්තිය නැත්තම් මොකද කරන්න ඕනේ අසුබ වඩලා පාලනය කරගන්න අධික තරහකදී නම් පීඩාවටපත් උනේ ඒ තරහා ඇති කරගත්ත පුද්ගලයාගේ සිත් තුළ ඇතිවෙච්ච සිතුවිලි ඒවා නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න තරම් මගේ හිත ලෑස්ති නැහැ එහෙම මෙනෙහි කරන්න හිත වැහිලා යනවා. ඒක එක එක කැමති නැහැ. හරිද? ඒ තරහත් එක්ක අනිත්‍යයක් මෙනෙහි කිරීමක් තියා නේද? කව ඒ වගේ වෙලාවකට අනිත්‍ය ගැන හිතන්න කියලා හිතෙන අනේ මොන අනිත්‍යද මේ යස්සයාට කියලා නේද? මොන අනිත්‍යද මේ යස්සයාට කියලා හොඳටම කේන් තියන ගතියක් ආය ආය තියෙනවා නම් අන්න ඒ වෙලාවට මොකද කරන්න ඕනේ අපි දන්න මෛත්‍රිය හිතෙන් ඉස්සෙල්ලා යොදන්න ඕනේ. ඉතින් මෛත්‍රිය යොදන්න නම් මෛත්‍රිය හොඳට වර්ධනය කරලා තියෙන්න ඕනේ. මෛත්‍රිය වර්ධනය කරලා තියෙනවා නම් යන්තම් මෛත්‍රී මෛත්‍රී භාවනාවට හිත යොමු කරනකොට අර ඔක්කොම හරි ගිහිල්ලා නේද? කායික පීඩාවක් නොවේවා, මානසික පීඩාවක් නොවේවා කියන ආකාරයේ සිතුවිලි ඇති වෙලා අරයකෙහි මෛත්‍රිය ඇති වෙනවා. ඒ විදිහට සතර කමටහනින් පෝෂණය ලැබමින් වැරදි නොකරමින් ওই විදිහට ක්‍රමානුකූලව ඉදිරියට එන්නම ඕනේ. එහෙම ආවොත් තමයි අපිට පුළුවන් වෙන්නේ පංච පාදානස්කන්ධේ ඇතිවීමට නැතිවීමට හිත යොමු කරන්න පුළුවන් වෙන්නේ අන්න එහෙම આવොත්. හරිද? ඒකින්ද මොකක්ද එහෙනම් ඇතිවීම වෙනස් වීම නැතිවීම කියන එකට ඒක පිළිබඳව ඇතිවීම නැතිවීම වෙනස් වීම පිළිබඳව නිබඳව අවධානය යොමු කරගෙන හිටියොත් මේ தත්තට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හැම වෙලෙම බලන්න ඕනේ හැම දෙයකම. අතට පළවෙනි එක ඉදීම් වශයෙන් නැත්නම් ඇතිවීම වශයෙන් වෙනස් වීම වශයෙන් නැතිවීම වශයෙන් හැම වෙලෙම සිහියෙන් ඉන්න ඕනේ. මේක භාවනාවේදී තරම් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදීත් අසනීපයක් හඳුනා වුණත් වේදනාවක් ආවා වුණත් වෙනත් දෙයකදී වුණත් ආහාරයක් ගන්නකොට වුණත් හැම වෙලෙම ඒ සිහියෙන් ඉන්න උපරිම උත්සාහය ගන්න මේ ඔක්කොම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. දෙවෙනි එක තමයි අපිට මේ මේ අරමුණ මේ අනිත්‍ය සංඥාව නැත්නම් අනිච්චානුපස්සනා දක්වා වර්ධනය කරගෙන යන වෙනස් වෙනවා කියන එක ස්ථීර කරගන්න අපිට නිබඳව භාවිතා කරන්න පුළුවන් දෙවෙනි කාරණාව තමයි හැම වෙලෙම බලනවා තියෙන හැටියට ඔක්කොම තියෙන්නේ නැහනේ තියෙන හැටියට තියෙන්නේ නැහනේ හරිද අර වෙනස් වීමටම හිත යොමු කරනවා හැම වෙලෙම අපි දන්නවා ඇත්තටම මේ ශරීරයක්වත් තියෙන හැටියට තියාගන්න බෑ නේද ඕන කෙනෙකුට මේ සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට සිද්ධ වෙන සිද්ධිත් එක්ක මේකට මේ මේක හැම වෙලෙම හිතන්න පුළුවන් දෙයක්. ආඩිය පවා දාන එක පවා. නේද? අඩුම ගානේ කසන නලියන එක පවා. මේවට සාධක. හැම තැනම මේකට සාධක තියෙනවා. හරි. තියෙන විදිහටම තියන්නේ. අඩුම ගානේ ගේස් කරනකොට පවා මම ඊයේ උදේත් පිස්සා දැනුත් ආයෙ දුවිලියා තියෙන විදිහටම තියන්නේ. හරිද? තියෙන විදිහටම තියෙන්නේ නැති බව එතකොට මේකෙන් අපිට පසක් වෙන්නේ අනිත්‍ය දැන් දරුවෙක් ඒ කියන්නේ අපිට දැන් ඕවා ඕවාගේ ප්‍රබල තැනුත් තියෙනවා හොඳටම. හරියට රිදෙන තැන් නේද ආදරයේ වෙනස් වීම කියන ඒවා. නේද? මිනිස්සු හරියට පීඩාවටපත් වෙනවා තමයි තියෙන බැඳීම් වල වෙනස්කම්. බැඳීමක් ඇති වෙන වෙලාවෙම ඔන්න අපිට සංඥා වෙනකොට තියෙන විදිහටම ඉතින් හැමදේම තියෙන්නේ නෑනේ. නේද? තියෙන විදිහටම තියෙන්නේ නෑනේ කියන සිතුවිල්ල නිබ්බන්ධව අපි ළඟ තියාගන්න පුළුවන් එකක්. ඇයි ඒක හැම තැනම පේන්න තියෙන. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන එක වගේම අපිට අනිත්‍ය පැත්තට ළඟා වෙන්න අපිට ලං වෙන්න තියෙන ඊළඟ කාරණාව තමයි තියෙන විදිහටම තියෙන්නේ නෑනේ. තියෙන විදිහටම තියෙන්නේ නෑනේ වෙනස් වෙනවනේ කියන හැඟීමක් ඇති කරගන්න එක. හැමදේම ඔය තියෙන විදිහට ඔක්කොම තියෙන්නේ ඔය තියෙන විදිහට ඔක්කොම තියෙන්නේ කවුරු හරි බොහොම තරහෙන් ඉන්නවා තේරිලා මොකද කරන්නේ දැන් මෙයාලා මාත් එක්ක හරි තරහෙන් ඉන්නේ කියලා කිව්වම ඔය තියෙන විදිහට හැමදේම තියෙන්නේ නැහැ. තියෙන විදිහට හැමදේම තියෙන. ඒතර කම්පාව කියන එක ඇති වෙන්නේ බොහෝ දියුණුවටපත් වෙනකොට සමහර කටේ ලොකු දාමයකටපත් වෙනවා. හරි උද්දාමයටපත් වෙලා හිතන මාව මේ தත්ත්වයටපත් වුණා මාව ආයේ කවදාකවත් පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියලා හොඳ නාඩගම් ටිකක් නරන් පටන් ගන්නවා. හරි දන්නේම නැතුව මොකද වෙන්නේ සමහර අය? කිසි දෙයක් කර කියා ගන්න දෙන්නේ නැතුව ඉන්න තැම්පව නැති වෙලා යන අවස්ථා තියෙනවා. හරිද? ඊටාම නිරෝගීව ඉන්නකොට මිනිසුන්ට හිතෙන්නේ මං කවදාක්වත් රෝගී වෙන්නේ නැහැ කියලා. හරිද? මගේ මේ ශරීරයේ රෝගවලට ආකාරයක් මේ තියෙන විදිහම තියෙන්නේ නැහනේ. තියෙන විදිහම තියෙන්නේ නැහනේ කියන සංඥාව අපි ළඟ තියෙනවා නම් අනිත්‍ය සංඥාව එක වෙනස් වෙනවා කියලා අපි ඉක්මනින් වැටි කරගන්නවා. නේද? පැටි කියන කනබුර නානාදින ටික නෙවෙයි. මේ ධර්මය තුල වර්ධනය කරගන්න ඕනේ ඒවා. මොකද හිතවත් විශ්වාස නැහැ මේ විදිහට කෙලින් ඉඳ ආයසරයක් පුළුවන් වේද කියලා කියන්න බෑ. එතකොට අපි බොහෝ බලපුරුවන්කාරකම් කරමින් අනිත් අයට නොයෙකුත් දේවල් කරමින් ඉන්නකොට ඒත් එහෙමයි එයාලටත් ඒක මතක් වෙනවා. Tamanට බොහෝ ලාභ සත්කාර ආදී ලැබෙනවා නම් ප්‍රශංසා ලැබෙනවා නම් ඒවත් හැමදාම ලැබෙන්නේ නැති බව තියෙන විදිහට තියෙන්නේ නෑනේ තියෙන විදිහට තියෙන්නේ නෑනේ කියලා අදහස අපි ළඟ තියෙනවා මතකද එහෙනම් ඔන්න ඉන්නකොට ඒත් කියන්නේ වෙනස් වෙනවා කියන එක තමයි නේද ඒකට ඒක හැම වෙලෙම තියෙන විදිහට හැමදේම තියෙන්නේ නෑනේ වෙනස් වෙනවානේ වෙනස් වෙනවානේ කියන අදහසෙන් අපිට කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඊළඟට හැම දෙයක්ම తాවකාලිකයි කියන සිතුවිල්ල ඉන්න පුළුවන්කම තියෙනවා හරි චන ඒ කියන්නේ ඉතාලම ඉක්මනින් හැමදේම වෙනස් වෙන මේ ඔක්කොම తాවකාලිකයිනේ. తాවකාලිකයිනේ කියන අදහසෙන් හැමදේම ඒව අපිට ලේසි. ඔය ඒතෙන්ට ලං වෙන්න ලේසි සිතුවිනේ තියෙන විදිහටම තියෙන්නේ නැහනේ. වෙනස් වෙනවනේ කියලා එක සිතුවිල්ල. හැමදේම තියෙන ශනිකව වෙනස් වෙන ස්වභාවය. తాවකාලික తත්වයක් තියෙනවා කියන ස්වභාවය අපේ ජීවිතයට එකතු වෙන හැම දෙයකම තියෙන తాවකාලික ස්වභාවය ගැන අපි අදහසක් තියාගෙන හිටියොත් හැම වෙලෙම ඒ ගැන අපිට එන එන දෙයට ඒ විදිහට අපි ඒක දිහා බලාගෙන කටයුතු කරන්න පුළුවන් නම් කොච්චර නිදහස් වෙනවද කියලා බලන්න පොඩ්ඩක් නේද? අපේ හිත ගොඩාක් නිදහස් වෙනවද නැද්ද කෙලෙස් ධර්ම වලින් හැම පැත්තකම නිදහස් වෙනවද නැද්ද? හැම පැත්තකම නිදහස් වෙනවා මේ වගේ සිතුවිලි අපිට තියාගන්න පුළුවන්කම තියෙනවා නම් తాවකාලික ස්වභාවය පිළිබඳව. ඒ වගේම තමයි මේ වස්තු නිත් සත්‍යව තියෙන ස්වභාවය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ කිසිම වස්තුවක් දෙමි පවන්නත් ගත්තොත් මේක දිරන් මම උත්සාහ කරනවා මේක එක දිගට පරිසම් කරගන්න. නමුත් මම දැකලා තියෙනවා සමහර අය මේ වගේ බඩු පවා පරිසම් කරන් තියෙන බඩු පවා සමහර සිහි වැටලා තියෙනවා. ඒ වගේ ඒවා කරනොත් එම අඩනවා. මේ ගෙදර තියෙන සිහි වැටනයක් කරනවාම අඩලා ඉන්නවා. හරිද? මම මෙච්චර පරිස්සමෙන් ඕක පාවිච්චි කරේ අර මේ කියලා. ඕක මගේ අහවල් දෙය කියලා. එතකොට බලන්න ඒ කියන්නේ අපේ අදහසක් තියෙනවා මේවා නිත්‍ය තියා ගන්න ඕනේ කියලා. නමුත් අපිට අදහසක් තියෙනවා මේ ලෝකයේ තියෙන පංච පාදානස්කන්ධය නැත්තම් හැමදේම නිත්‍ය වශයෙන් ඉන්න කියලා මම කිව්වට කිසිම දෙයක් නිත්‍ය වශයෙන් ඉන්නේ නැහැ. නිත්‍යභාවය ප්‍රතික්ෂේප කරලා යන එක අයින් කළා ඒක හරියන්නේ නැහැ. ඒක අපිට මේ මේ ලෝකේ තියෙන සියලු දේ අපිට කියනවා ඕක හරියන්නේ නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. නිත්‍යභාවය ප්‍රතික්ෂේප කරගෙන ඉන්නවා වගේ. හරි අන්න ඒ වගේ එක එක ක්‍රම පාවිච්චි කරමින් අපි මේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ සංඥාව උපදවා ගන්න ඕනේ. හරි. ඒ අනිත්‍ය ස්වභාවය පිළිබඳ සංඥාව උපදවා ගන්න ඕනේ හැම නිමේෂයකම ඒ පිළිබඳ අපිට ලොකු අදහස් තියෙන්න ඕනේ. කරන කියන හැම තැනකදීම ඒවා පිළිබඳව දැඩි දැඩිව මතක් වෙන විදිහට අපේ සිත සකස් කරගන්න ඕනේ. හරි. ඊළඟට භාවනාවකින් දැන් අපි කුමන හෝ මූල කමඨහන කරගෙන යන්න ඕනේ. ඒ මූල කමඨහන කරගෙන යනකොට ඒ කරගෙන යන කමඨහන තුල කොහොම හරි ඒක එකඟ කරගන්න බලන්න ඕනේ. ඒක විදර්ශනා කමඨහනක්, සමත කමඨහනක් වෙන්න පුළුවන්. කොහොම හරි තමන්ගේ හිත එකඟ කරගන්න ඕනේ ඒකඟ කරගන්න අවශ්‍ය වෙන දේ අපි මූලිකව කතා කරා සීලය කියලා සීලයෙන් පටන් ගන්න ඕන භාවනා කරලා ඉස්සරහට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන කැඩෙන කැඩෙන කැඩෙන හැම වාරයකම නැවත නැවත සමාද වෙවි සමාදන් වෙවි සමාදන් වෙවි කොහොම හරි සීලය ආරක්ෂා කරගන්න ඕනේ හරි එහෙම සීලය ආරක්ෂා කරගන්න ගමන් සීලය කැඩෙනවා නම් ඒ සීලය කැඩිච්ච දවසට කැඩුනේ ඇයි කියලා ප්‍රතිකාර කරන්න පටන් ගන්න ඕනේ. හරි මගේ අතින් මේ සිනමා අතින් බොරුවක් කියුණා. නැත්නම් මගේ අතින් හොරකමක් කරුණා. ඇයි කරුණේ? හරි? ඇයි කරුණේ මගේ ළඟ තියෙන අධික කාමච්ඡන්දය නිසාවෙන්. බොරුවක් කිව්වේ මේ වගේ තියෙන කාමච්ඡන්දයක් හින්දා. නැත්නම් තරහක් හින්දා. කේලමක් කිව්වේ ඒකින්ද. ඒක හොයලා දැන් නම් මම ඒක නොකර ඉන්න ඕනේ කියලා දැන් කෙනෙකුට පරස වචන කිව්වනම් දැන් නම් මම ආයෙ නොකර ඉන්න ඕනේ කියලා අදහසයි තියෙන්නේ. නමුත් හැබැයි ආය එවැනි මානසිකත්වයක් આવත ඒක සිද්ධ වෙන බව දැනගෙන මොකද කරන්න ඕනේ? එන්න ඒක නොවන තත්ත්වයට අපේ හිත සකස් කරගන්න ඕනේ. ඒක නොවන තත්ත්වයට හිත සකස් කරගන්න ඕනේ. ඒ විදිහට සීලය කැඩෙන්නේ නැති තත්ත්වයට හිත පත් කර කර පත් කර කර පත් කර කර සීලය රකින්න ඕන. දැන් බලන්න හැම වෙලෙම අර වෙන්නේ මොකද්ද? වෙනදට වැරදිච්ච සැන් වැරදෙන්නේ නැති ආය වැරදෙන්න තියෙන්න හදනවා. ආය වැරදිච්ච සැන් ආය වැරදෙන්න තියෙන්න හදනවා. ආ එහෙම හදන්න ඕනේ. හදන්න නැතුව අදිෂ්ඨාන කරගෙන නම් මං ආය කරන්නේ කියලා අදිෂ්ඨාන කරලා විතර නම් හරියන්නේ නෑ. ඒක මම හැමදාම කියනවා ආය කැඩෙන්න නැති වෙන්න හදනවා. ඒ වගේම දැන් මේ සීලය වගේම ඊළඟට මොකද කරේ අර අපි කතා කරේ චිත්ත විසුද්ධියේදීත් එහෙමයි. Tamanට වැරදි සිතුවිලි ආපුවාම ඒ එන සිතුවිලි ආය නොවන විදිහට හිත සකස් කරනවා. හරි තරහ ආපුවම ආය තරහ නොවන විදිහට හදනවා. ඒ වුණාට ආය තරහ වෙනවා. ආය නොවන විදිහට හදනවා. හරි ඒ කියන්නේ මෛත්‍රී ආදිය වඩමින් අනාත්ම සංඥා වර්ධනය කරගනිමින් මේක හදනවා. ආය තරහ යනවා. ආය හදනවා. මෙහෙම මෙහෙම හැදුවොත් ටික ටික ටික ටික ඇත්තටම එහෙම උනන්දුවෙන් ඒක කරොත් ටික ටික ටික ටික අවශ්‍ය කරන තැනට එනවද නැද්ද? එනවාමයි. ඒක එනවාමයි. ওই විදිහට හිත ඔහොම සකස් කරගෙන එන්න භාවනාවකදී එහෙම ආපුවාම ඊට අමතරව අර දරන්න බැරි නම් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ සතර කමටහන භාවිතා කරගන්නවා මේ සඳහා. සතර කමටහන භාවිතා කරගෙන කාමචන්ද ආදී අයින් වුණාට පස්සේ මේ භාවනාවෙන් අපිට පුළුවන්කම තියෙනවා හිත එකඟ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි හිතමු මේක ආනාපාන සති භාවනාව කියලා. ආනාපාන සති භාවනාවෙන් හිත එකඟ කරගත්තට පස්සේ අපි සම්පූර්ණයෙන්ම සබ්බකාය පරිසංවේදී කියන තැනේදී සම්පූර්ණ ආනාපාන කය අත්දකින්න තත්ත්වයටපත් වෙනවා. සම්පූර්ණ ආනාපාන කය අත්දකින්න තත්ත්වයටපත් වෙනවා. එතකොට එහෙම පරිපූර්ණ වශයෙන් තමන් ආනාපාන සති කය කියලා කිව්වහම මෙතන කොටස් දෙකක් තියෙනවා. මොනවද කොටස් දෙක? ඒ ආනාපානය සම්පූර්ණයෙන් අත්දකින්නකොට යම් කෙනෙක් සම්පූර්ණ ආස්වාස ප්‍රාස්වාසයේ හිත යොමු කරගෙන වාසය කරනකොට එයාට ඒත් එක්ක මොකද වෙන්නේ? තමන්ගේ ශරීරයේ අනිත් කොටස් පිළිබඳ අවධානය නැති වෙලා ගිහිල්ලා මතක් කරත් මතක් වෙන්නේ නැත්තරපත් වෙලා මේ කොටසේ විතරක් හිත නවතිනවා. හරි. ඒක දැන් සම්පූර්ණයෙන් සබ්බකාය පරිසංවේදී කියනොත් සම්පූර්ණ හුස්මකය අත්විඳින ස්වභාවයකට එනවා. මේ විදිහේ නීවරණ යටපත් වෙලා ඒකෙම හිත තියාගෙන ඉන්න කෙනෙකුට. එතකොට හැබැයි මේක වෙන්න කලින් අපේ ආනාපානකය දැනෙන එක නැති වෙලා යන්න පටන් ගන්නවා සමහර අයට. නොදැනී යන්න පටන් ගන්නවා. ආනාපාන සතිය කරද්දී කය නොදැනී යන්න පටන් ගන්නවා. ආනාපානය නොදැනී යන්න පටන් ගන්නවා. එහෙම වුණොත් දැන් අපිට විදර්ශනා කරන්න දෙයක් ඉතුරු වෙනවද? නැහැ. සම්පූර්ණ ආනාපාන සති කය පරිපූර්ණ වශයෙන්ම සබ්බකාය පරිසංවේදී කියන්නේ දැනීම් වලම මුළු ආනාපාන කයම හරියට බැලුමක් පුම්බනවා වගේ මුළු උඩුකයම දැනෙන ගානට එනකන් ආනාපාන සතියත් එක්ක සම්පූර්ණ ඒ කියන්නේ ඒ කියන්නේ ඒකයි සබ්බකාය පරිසංවේදී කියන්නේ ආනාපානය පිළිබඳව සම්පූර්ණ දැනීමක් ඔක්කොම දැනෙන ගානට එනකන් මේ ආනාපාන සති භාවනාව නිවර්ණ යටපත් කරගෙන කරන්න ඕනේ එහෙම ආපුහම බලන්න එතන කොටස් දෙකක් තියෙන බව දැනෙනවා කොහොමද දැනෙන්නේ කියලා මේ බලන්න පොඩ්ඩක් හොඳට හිතලා දැන් මේ විදිහට ප්‍රබලව වර්ධනය කරගත්තාම පින්වත් මේ එයාට දැනෙන්නේ ආස්වාද ප්‍රාසාසය විතරයි වෙන මොකුත් දැනෙන්නේ නැහැ හරිද ආස්වාද ප්‍රාසාසය සම්පූර්ණ කරගත්තාම ආනාපාන සතිය දියුණු කරගෙන පළවෙනි පියවර තුන එයාට අන්තිමට දැන් එයා දැනි දැනි ඉන්නේ මොකද්ද මුළු ආස්වාස ප්‍රාස්වාසයම දැනි දැනි වාසය කරනවා හුස්ම කියන එක දැනෙන්නේ හුස්ම ගන්නවා කියලා අපි දන්නේ දැනෙන හින්දානේ නේද එහෙනම් දැනීමකින්නේ මේ ආස්වාස ප්‍රාස්වාස කය හැදෙන්නේ එහෙනම් මේකේ මේ දැනීමට හිත කරලා ඒ දැනීම් ඔකෝගේම එකතුවක් නෙමේ ආස්වාස ප්‍රාස්වාස කය කියන්නේ. මෙයා උඩුකය ඍජුව තියාගෙන අපි මේවා කලින් කතා කරලා තියෙනවා මම කෙටියෙන් මේ වෙලාවේ මතක් කරා අනිත්‍යයට හරව ගන්න හැටි කියලා දෙන්න. මෙයා උඩුකය ඍජුව තියාගෙන ආස්වාස ප්‍රාස්වාසයේ සම්පූර්ණ දැනෙන මට්ටමකට අරගෙන දැන් වාසය කරනවා කියන්නකෝ. ඊට කලින් පියවරේ තියෙන දිග හුස්ම කෙටි හුස්ම පිළිබඳව නේද? එතකොට මෙයාට මේ ආස්වාස ප්‍රාස්වාස කයේ දැනීම වෙනත් ආකාරයකටපත් වෙන්නේ වෙනස් විදිහකට යන්නේ කොහොම වුණොත්ද කියලා බලන්න මේ මෙහෙම උඩුකය ඍජුව තියාගෙන ඉන්න කෙනා මේ විදිහට ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාස කයේ දැනීමත් හැද වෙලා හිටියොත් දැනෙන විදිහත් එක වගේද වෙනස්ද? අනිවාර්යෙන් වෙනස්. එහෙනම් උඩුකය ඍජුව තියාගෙන ඉන්න ඕන කියන එක ආනාපාන සතිය මුලදීම තියෙන. එහෙනම් ඒක වෙනස් වෙන්නේ නැහැ. නේද? එකම විදිහට තියෙනවා නම් ඒ ඒ සාධකයේ හින්දා දැනීමේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට දිග හුස්මක් කෙටි හුස්මක් කියන දෙකේදී හුස්මේ දැනීම එක වගේද දෙවිදිහක්ද? දෙවිදිහක්. හැබැයි අපි දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පදානාති ආදි වශයෙන් එන පියවරේදී දෙවෙනි පියවරේදී දෙවෙනි පියවරෙන් තුන්වෙනි පියවරට එනකොට හොඳට දන්නවා අත්දැකපු අය මේ දීර්ඝ සහ කෙටි හුස්ම එක ගන්නට එක ගන්නට එනවා හරිද හඳුනගන්න බැරි මට්ටමටම එකම ගන්නට දීර්ඝත් නැති කෙටිත් නැති සාමාන්‍ය ගන්නකට එක දිගට එනවා දැන් එහෙනම් දිග කෙටි භාවයේ වෙනසක් හින්දා දැනීමේ වෙනස ඇති වෙන්න තිබ්බ එකත් නැහැ. උඩුකයේ වෙනස් වීමක් හින්දා දැනීමේ වෙනස ඇති වෙන්න තිබ්බ විදිහක් නැහැ. ඒක හින්දා සබ්බකාය පටිසංවේදී කියන පියවර සම්පූර්ණ වෙනකොට යාට මොකද වෙන්නේ? හැම හුස්මක් ගන්නකොට අරගෙන එළියට තානවා. ඔන්න මට දැනෙනවා ඒක විදිහට දැන්. හරිද? ඒක දැනෙනවා. හරිද? ආය අරගෙන ඉදිරියට දානකොට දැනෙනවා. ආය අරගෙන ඉදිරියට දානකොට දැනෙනවා. ඒ හැම වාරයක්ම එකාකාරීද නැද්ද දැනීම? එහෙම වෙන්න ඕනද නැද්ද? වෙන්න ඕනේ. හරිද? ඒ හැම දැනීමක්ම එකාකාරී වෙනවා. ඉතින් ඒක අපි දන්නවා හොඳටම. ඒ හැම වාරයක්ම එකාකාරී වෙනකොට අපි දන්නවා යමක් එක දිගට එකාකාරීව දැනුණොත්. හරි? දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම කිව්වොත් අපේ අතක් අරගෙන අපි මෙන්න මෙහෙම පිරිමදිනවා. මේ අත මේ මෙහෙම පිරිමදිනවා කියලා හිතන්න නිකන්. හරිද? දැන් එකම විදිහට මම මේ පිරිමදින්නේ. හරිද? චුට්ටක් හිතන්න මේ ගැන. ඔන්න දැන් අපි මේ විදිහට මේ ඇඟිල්ලක් මෙහෙම අර දැන් මට දැනෙනවනේ මේක. නේද? එකම විදිහට නම් මේ දැනෙන්නේ. මම ටිකක් වෙලා මෙහෙම කර කර ඉඳලා අත අතාරිනවා. හරිද? මට දැනෙච්ච විදිහ මතකද නැද්ද? නේද? දැන් මෙහෙම කර කර ඉන්නකොට දැනෙන්නේ මොන සම්පස්සජ වේදනාවක්ද? කාය සම්පස්සජ වේදනාවක්. නේද? දැන් මට මේක මේක වැදෙන හැටි මතකයි. දැන් මේ තියෙන කාය සම්පස්සජ වේදනාවක්. අතහැරියට පස්සේ මට අරක මතකයි. දැන් ඒක මොන සම්පස්සජද? මනෝ සම්පස්සජ වේදනාවක්. මේක තමයි කයෙන් ගත්ත අරමුණ, අරක තමයි මනසින් ගන්න අරමුණ. හරිද? හැබැයි මේ දැනීම මෙන්න මෙහෙම වුණා නම් මම ඇඟිල්ල අරන් යන්න ඕනේ කියලා මෙහෙම ටිකක් අරන් ගියා. ඊළඟ සැරේ මෙහෙම උඩට අරන් ගියා. හරිද? ඊළඟ සැරේ හිමින් ගෙනාවා. හරිද? ඊළඟ සැරේ තවත් එක ඒ ඒ ඒ ඒ මේකේ රටාවක් නැත්තම් මේක අයින් කරපුවාම ඔය මොන හරි මතක් වෙයි. එක රටාවකට යමක් මතක් වෙන්නේ නැහැ. නේද? ඒතර ආස්වාස ප්‍රාස්වාස කයෙහි ගැනීම හෙලීම් දෙක ගත්තහම දිග කෙටි භාවයත් එක ගානට ඇවිල්ලා නම් උඩුකයත් එකම විදිහට නම් තියෙන්නේ හැම වාරයක්ම අරගෙන දානවා කියන එකට අපි ස්ට්‍රොක් එකක් කියලා නේද හැම වාරයක්ම දැනෙන්නේ මට එකාකාරීවමයි හරිද හැබැයි කලින් මේක සංසිඳලා තිබුණොත් ඔක් කරන්න බෑ හැම වාරයක්ම එකාකාරීව දැනෙනවා නම් හැම වාරයක්ම එකාකාරීව දැනෙනවා නම් ටිකක් වෙලා යද්දි මට දැනෙන විදිහ මතක හිටිනවද නැද්ද? දැනෙන විදිහ මතක හිටිනවද නැද්ද? අන්න හරි. අන්න ඒ මතකය නැත්තම් මනසින් දැන් මට ඒ මගේ හුස්ම මට දැන් මනසින් අරමුණු කරන්න පුළුවන් දෙයිද? අන්න ඒක හැදෙන්න ඕනේ. හරිද? සම්පූර්ණ හුස්ම අත්දකින්න ඕනේ. සම්පූර්ණ හුස්ම අත්දකලා මනසින් ඒ ඒ ඒ සම්පූර්ණ හුස්මේ අත්දැකීම එකාකාරීව වෙන්න ඕනේ. ඒක එතකොට දෙවෙනි පියවරේදී දිග කෙටිභාවය අයින් කරගෙන එන්න ඕනේ. දිග කෙටිභාවය එක ගානටපත් වුණාට පස්සේ මේක වෙන්නේ. එතකොට අන්න මොකද වෙන්නේ? සම්පූර්ණ හුස්ම අත්දකින්නවා කියන්නේ ඒ අත්දැකීමේදී ඒ දැනෙනකොට එයාට පුළුවන් ඒ පිළිබඳව මනසින් අරමුණු කරන්න පුළුවන් තත්යකට පත් වුණා තුන්වෙනි පියවර ඉවරයි. හරිද? ඊට කලින් යන්තම් යන්තම් කරගෙන යනකොට සංසිඳෙනවා නම් තමන් මොකද කරන්න ඕන? ආය අරමුණු කරගම දැනෙනවා. හරිද? සංසිඳෙනවා කියලා කියන්නේ මේ සමහර අයට තියෙනවා පටන් ගන්නකොටම වගේ. ඉතින් හොඳ සිල්වන්ත ගුණවත් හිටියර තමයි සංසිඳින් වෙන්නේ. පටන් ගන්නකොටම වගේ ටිකක් වෙලා හුස්මේ ඉන්නවා මේ හුස්ම සංසිඳෙනවා. හරි සපයි. ඉතින් ඉතින් ඉන්නවා. ඉතින් ඔහේ ඉන්නවා. අවුරුදු ගණන් කරා කියනවා මොකුත් නැහැ. විදර්ශනාවක් නැහැ. කොයි කාලේ කොයි කාලේ හරි අර සංසිඳීම පිරිහෙනවා. පිරිනුත් එහෙම මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද එහෙම නැතුව අපි මොකද කරන්න ඕනේ? ඔය සම්පූර්ණ හුස්ම අත්දකින්න ඕනේ. සම්පූර්ණ හුස්ම අත්දකලා ඒක එකාකාරී රටාවකට අත්දකි අත්දකින්න ගන්නට ආවට පස්සේ ඒ රටාව හොඳට මතක තියෙනකම් මතක තියෙනකම් ඉඳලා මොකද කරන්නේ? අන්න අතහැරීමේ හැඟීමක් නැත්නම් අර සංසිඳෙන්න යන ගතිය දිඩාරිනවා ඊට පස්සේ. හරිද? ඒ තමයි අර ශාන්ත හැඟීම. මේ අතහැරීමේ ශාන්ත හැඟීම අනිත් ඔක්කොම පොරාලනකොට අනිත් ඔක්කොම දඟලනකොට නටනකොට මේ අතහැරීමේ හැඟීම අපිට ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේක සම්පූර්ණයෙන්ම සංසිඳනවා. සම්පූර්ණයෙන්ම සංසිඳුණාට පස්සේ අපිට මනෝ අරමුණ ඉතුරු වෙනවා. මෙන්න මේ මනෝ අරමුණ ඉතුරු වෙනකොට අන්න දැන් එතන ඉඳලා අපි කතා කරපු තැනට විදර්ශනාව ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒකේ බලන්න පුළුවන්කම තියෙන එක වෙන් කර ගන්න පුළුවන්. මොකද දැන් ওই தත්ත්වයට ආපුවා දැන් එක වෙලාවකට දැනෙනවා එක වෙලාවකට දැනෙන්නේ නැහැ. එක වෙලාවකට කයෙන් ගන්න අරමුණු තියෙනවා තවත් වෙලාවකට මනසින් ගන්න අරමුණු තියෙන්නේ. හරිද? එක වෙලාවකට කයෙන් ගන්න අරමුණු තියෙන්නේ එක වෙලාවකට ඇයි මේක දෝලණය වෙන හැම වෙලාවෙම ඕන ටික කල වෙනකොට ආය හොඳට කය දැනෙනවා. ඔන්න දැන් ආය නාම ටික දැනෙන්නේ ආය කය දැනෙන්නේ ආය දැනෙන්නේ ආය දැනෙන්නේ කය දැනෙන්නේ නැතු වෙනවා එතකොට මේ එකම කොටසේ මට තැන් දෙකක් සැරෙන් සැරේ සැරෙන් සැරේ දාන්න එතකොට එහෙනම් මේ මොකද වෙලා තියෙන්නේ හොඳට තේරුම් ගන්න පුළුවන් මේ වේදනාව ගොඩක් තියෙන්නේ එක වෙලාවකට මේ කයේ දැනීම් තියෙනවා එක වෙලාවකට නෑ එක වෙලාවකට තියෙන මේ මොකද්ද මේ වෙන්නේ එහෙනම් එහෙනම් වෙලාවකට මට මගේ කය තිබේ වෙලාවකට වේදනාව ටික විතරක් ඉතින් ඒ වෙලාවකට කයයි වේදනාවයි දෙකම තියෙනවා. ඒ කියන්නේ නාම කයයි රූප කයයි දෙකම වෙලාවකට තියෙනවා. වෙලාවකට තියෙන නාම කය විතරයි ඒ කියන්නේ දෙන්නෙක් එකට හිටියා එක්කෙනෙක් වෙන් වෙලා ඉන්නවා ටිකක් වෙලා ආය දෙන්නම එකට ඉන්නවා එක්කෙනෙක් වෙන් වෙලා ඉන්නවා එහෙනම් මේ ටික ටික වෙන් වෙන්නේ මොකද්ද නාම රූප දෙක තමන්ට නාම රූප දෙක වෙන් වශයෙන් දැනීමේ ඥානයක් එනවා එතන වෙන් වශයෙන් නාම රූප දෙක අත්දකින්න වෙන් වෙලා හරිද නාම රූප දෙක අත්දකින්න වෙන් වෙලා මේක අත්දැකීමක් මේ කියා කීමක් නෙවෙයි ඒක අත්දකින්න ඕනේ ඒ ඒ පියවරට ගිහිල්ලායි අත්දකින්න ඕනේ නාම රූප දෙක වෙන්ව අත්දකින්න ඒ වෙන්න අත්දැක්ක නාම රූප දෙකේ හරිද ඇයි එක පැත්තක දැන් මේ කය දැනෙන්නේ නැහැ දැන් කය දැනෙන්නේ නැහැ කයක් නැහැ වගේ ඒ එහෙම හරි දැන් මෙයාට හොඳට තේරෙනවා එහෙනම් නාම කියන්නේ එකක් රූප කියන්නේ නැග මේ දෙක නැතුව දැන් බලනවා මේ ආස්වාස ප්‍රාස්වාස කයේ හැදලා තියෙන්නේ කොහමද? හරි. දැන් බලන්න බලනකොට මේක නාම රූප දෙකක් විදිහට පේනවා බලනකොට රූප මහා රූප ගොඩක එකතුවක් සහ නාම ගොඩක එකතුවක් මිසක් ඒ කියන්නේ ඒක සම්තතියක් මිසක්කා තනියම තියෙන එක නෙවෙයි බව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක එක දිගට තියෙන එක නෙවෙයි සම්තතියක් මිසක්කා. හරිද? එතකොට මේ සම්තතිය වෙන් වෙච්ච පුංචි පුංචි පුංචි පුංචි කෑලි කියලා පේුණාට පස්සේ තේරුණාට පස්සේ දැනෙනවා. ඒක හොඳට දැන මේ බලන්න මේකත් එක්ක ඇති වෙන වේදනාව ඔක්කොම මේ වෙලාව තියෙනවා නැති වෙලා යනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා මේ වේදනාව ගොඩක එකතුවක් ආනපාන කියලා කියන්නේ. නේද රූප කලාප ගොඩක එකතු නාසිකාව වගේ ඉඳන් නාභිය දක්වා වූ රූප කලාප ගොඩක එකතුවක් කියලා. හරි. එතකොට මේ ඇත්තටම වෙන්නේ මොකද්ද? ත්‍රිලක්ෂණේ අර නාම රූප දෙකේ ත්‍රිලක්ෂණය පිළිබඳ එකේ තියෙන අනිත්‍ය ස්වභාවය. දැන් එතකොට ඊළඟට දැන් මොකද කරන්නේ? මේ නාසිකා වගේ අඳුනා ගන්නකොට ඇති වෙන හිත නෙවෙයි ඊළඟ තැනේදී හිත ඊළඟ තැනේදී හිත ඒ වගේ සිත් වේදයක් ඒ මදුවට ඒක වෙනස් වෙනවා. නේද? නාසිකා වගේ දාන නාභිය දක්වා රූප ගොඩක් නේද? ඒ මදුවට ඒ රූප හැම වෙලෙම වෙනස් වෙනවා. නේද? නැති වෙනවා. ආයසරයක් වෙනව නැහැ ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනවා කියන එකට අර අර සම්පූර්ණ ආස්වාස ප්‍රාසාසකයි. දැන් මේ මොකද වෙන්නේ? ඊළඟට කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතරෙන් තමයි මේ රූප කලාප සකස් වෙන්නේ. අතීත නාම රූප දෙකෙහි හේතුවෙන් තමයි මේ විඥානය හටගන්නේ මේ දැනීම් ටික නැවත නැවත හටගන්නේ. නැත්නම් මේ ස්පර්ශයට හේතු වෙන්නේ මේ ආයතන දෙකත් එක්ක එකතු වෙන විඥානය. ඒකට ඒක ඔක්කොම නිබඳව වෙනසකට වාදනය වෙනවා මේක වෙනස් වෙන ආකාරය මේකේ අන්න දැන් කොහෙද මේ එතන තියෙන වේදනා තියෙනවා සංඥා තියෙනවා සංකාර තියෙනවා විඥාන තියෙනවා මේ කියන හතරම නිබඳව හේතු ඇතුව ඇති වෙන දේවල් රූපය කියන්නේ හේතු ඇතුව ඇති වෙන දේවල්. දැන් එහෙනම් අපි ඊපෙරද කතා කරපු පච්චේ පරිග්‍රහ ඥාණයට එන්න පුළුවන්කම තියෙන ආනාපාන සතිය. හැබැයි හතරවෙනි තුන්වෙනි පියවර දක්වා ඇවිල්ලා හතරවෙනි පියවරදී මේක සංසිඳවාගෙන නාම රූප දෙක වෙන්න දැනෙන ආකාරයට හිත සකස් කරන්න ඕන. හැම භාවනාවකින්ම මෙන්න මේ වගේ වෙනසක් අත්දකින්න පුළුවන්කම තියෙනවා. නාම රූප පරිච්ඡේද කරගන්න පුළුවන්කම තියෙනවා. එතන ඉඳලා අපි කතා කරපු විදර්ශනා ඥාන ටිකට යන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා භාවනාවකින් ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. මම හිතන්නේ තව මේ පිළිබඳව හිතනද භාවනාව වර්ධනය කරගත්තොත් Tamanට මේ මොකද මේ මේ කතා කරපු සියලු දේ මේවට ගලපලා බලන්න. මොකද එක පැයකින් ඔක්කොම කියන්න බෑ. තවත් කාරණාවක් විතරයි අපි කතා කරේ. හිමින් පටන්ගෙන මේ භාවනාවත් වර්ධනය කරගෙන අවශ්‍ය තැනට යන්න. යන්න උත්සාහ කරන්ඩ ඔක්කොම කරුණු මේකට ගලපන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙන්ද හැම දිනාටම යම් කිසි තමන්ට ආවේනික භාවනාවක් වර්ධනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න ඒ වගේම හිත පාලනය කරගෙන ධර්මය අවබෝධ කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සතර ජීවිතය සූපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.